පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපි සීල පාරමිතාව පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කළා. එහිදී සීලය පාරමිතාවක් වෙන්නේ කොහොමද කියන කාරණය අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම විශේෂයෙන් අපි හිදී පැහැදිලි කළා. අතිපූජනීය රේරුකානේ චන්දවල මහානායක ස්වාමීන් වහන්සේ විසින් පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේහි සීලය පිළිබඳව දක්වනකොට විශේෂ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක ඊටාත්ම අනර්ග පැහැදිලි කිරීමක්. සීලය යනු කෙනෙකුගේ ප්‍රകൃතියයි කියන අර්ථයෙන්. දැන් අපි බොහෝ දෙනා සීලය ගැන කතා කරනකොට සංවරය, සංයමය, ශික්ෂණය නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම ආදී විවිධ ක්‍රමවලට අපි සීලය පැහැදිලි කරනවා. මහානායක හඳුරු මෙතනදී සීලය යනු කෙනෙකුගේ ප්‍රകൃතියයි කියන ස්වરૂපයෙන් ඒක අර්ථ දක්වනවා. ඒ පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කළා. ඒ අනුව තිරස්චීන සීල, මනුෂ්‍ය සීල සහ ආර්ය සීල කොහොමද වෙන් වෙන්නේ කියන කාරණය අපි පැහැදිලි කළා. ඒ අනුව අපි දැන් මේ පාරමිතාවක් හැටියට සීලය පිළිබඳව කතා කරද්දී සීලය පුහුණු කරද්දී අපි එතනින් පුරුදු පුහුණු කරන්නේ ආර්ය සීලය. ඒ මොකද අපි පාරමිතාවකින් අපේක්ෂා කරන්නේ ආර්ය භාවයට පැමිණීම. එතකොට මිනිස්සෙක් හැටියට අපි තිරස්චීන සීලය සමාදම් වෙන්නට පෙළඹෙන්නේ නැහැ. අජවෘත, ගෝවෘත, කුක්කුර වෘත ආදී ඒ සතුන්ගේ ස්වභාවික හැසිරීම අනුගමනය කරන්නට බෞද්ධ හැටියට අපි යොමු වෙන්නේ නැහැ. අපි උත්සාහවත් වෙන්නේ ගිහි පින්වත්තුන් නිති පංසී පංචශීලය තමන්ගේ නিত্য සීලය හැටියට. ඒ කියන්නේ තමන්ගේ මූලික මනුෂ්‍ය ධර්මයේ හැටියට එය තමන්ගේ ස්වභාවය බවට පමුණුවා ගන්නට. එතකොට එහෙම වුණොත් තමයි තමන් සැබෑවටම මිනිස්සෙක් වෙන්නේ. එතකොට මේ පංචශීලය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් එය තමන්ගේ ස්වභාවය බවට පත් ඒක අමාරුවෙන් කරන දෙයක් නොවේ. ඒක ස්වභාවයෙන්ම Tamanගේ ගති ලක්ෂණයක් කියන මට්ටමට ඒක පුරුදු පුහුණු වුණොත් ඒ තනත්තා කවර මොහොතක මරණයටපත් වුණත් මනුෂ්‍යාත්ම භාවයක උපදින්නට තියෙන අවකාශයක් තියෙනවා සතර පායට වැටෙන්නේ නැතිව කුමක් නිසාද අර පංචශීල ප්‍රතිපදාව තුල ප්‍රකෘතිමත් වුණු කෙනා සැබෑවටම මනුෂ්‍ය කියන ස්වરૂපයෙන් තමයි හංගින්නේ එතකොට මේ මනුස්ස කියන தත්ත්වයේ පවතිමින් පමණක් අපට නිර්වාණ අවබෝධය ලබන්නට පුළුවන්කමක් නැහැ. මේ මනුස්ස කියන தත්ත්වය අපි හුරු පුරුදු කරගෙන ඊට පස්සේ අපි උත්තරී මනුස්ස මනුස්සත්වයෙන් ඔබ්බට මනුස්සත්වයට වඩා ඉහළට අපි අපේ සීලය සම්පූර්ණ කරන්නට ඕන. එතකොට ඒ සීලය ගුණය ඒ මට්ටමට සම්පූර්ණ කරද්දී අපි එළඹෙන්නේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට. ඒතර ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය ආර්ය සීලය. ඒ ආර්ය සීලයේදී රහතන් වහන්සේලා යම් ආකාරයට කටයුතු කළාද ඒ රහතන් වහන්සේලාගේ චර්යාව එතකොට උන්වහන්සේලා ප්‍රාණඝාතයෙන් වළකින්නේ අමාරුවෙන් උත්සාහයෙන් නෙමෙයි. ඒ ප්‍රාණඝාතය සඳහා අවශ්‍ය වෙන පාදක වෙන ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල සිත් උන්වහන්සේලාගේ චිත්තසංතානයේ ජනිත වෙන්නේ නැහැ. ඒතර ජනිත වෙන්නේ නැති නිසා සතුන් මරණ බව උන්වහන්සේලාගේ ස්වභාවයක් නෙවෙයි. සතුන් නොමරන බව තමයි උන්වහන්සේලාගේ ස්වභාවය. ඊළඟට සොරකම් නොකරන බව, කාමයේහි හැසිරීමෙන් වැළකීම පමණක් කාම මිත්‍යාචාරයෙන් වැළකීම පමණක් නෙමෙයි, කාම සේවනයෙන් වැළකීම. ඒ නිසා තමයි බ්‍රහ්මචර්යාව හැටියට හඳුන්වන්නේ. ඊළඟට බොරු නොකීම, මත්ද්‍රව්‍ය පරිහරණය නොකිරීම කියන මේ මූලික මනුෂ්‍ය ධර්මයන් උන්වහන්සේලා තුල ඒ ආකාරයෙන්ම ස්ථාපිතව පවතිනවා. ඊට අමතරව ඉන් ඔබට ගියාම උන්වහන්සේලා තුල තවත් උන්වහන්සේලාගේ විශේෂතා පවතී. එතකොට මේ විශේෂතාවයන් තමයි ගිහි පින්නතුන් පොය දවසට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීම, නවාංග උපෝසත සීලය සමාදන් වීම, දසාංග උපෝසත සීලය සමාදන් වීම ආදී වශයෙන් සමාදන් වෙන්නේ ඒ රහතන් වහන්සේලා දිවිහිමියෙන් උන්වහන්සේලා උන්වහන්සේලාගේ ස්වභාවය තමයි විකාල භෝජනයෙන් වැළකීම. එතකොට දැන් මෙහෙම කියනකොට ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගේ විනය පිළිබඳව දන්නා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති පනවන්නට පෙර ආතුව ඒ කියන්නේ විකාල භෝජනෙන් වළකින්න කියලා ප්‍රඥප්ති පනවන්නට පෙර ආතුව ඇතම් භික්ෂුන් වහන්සේලා හවස් කාලේ පින්ඩපාතේ ගිහිල්ලා තියෙනවා. එතනින් ඇතිවෙච්ච යම් යම් අර්බුද හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාව පනන. එතකොට ඒ ප්‍රතඥන භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් අරහත්ත්වයට පල්ලෙහාන් ඉන්න භික්ෂුන් වහන්සේලා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ ආර්ය තත්ත්වයේ ස්ථාපිත වුණාට පස්සේ ඉහළම මට්ටමින් උන්වහන්සේලා ජීවිතේ පවත්වීම සඳහා පමණයි. එතකොට දවසට එක්වරක් ආහාර ගත්තන් පස්සේ ආයුන් වහන්සේලා නැවත නැවත ආහාර සෙවීමෙහි කාර්යෙහි නිරත වෙන්නේ නැහැ. එතකොට ඒ ආරයන් වහන්සේලාගේ ප්‍රකෘතියට අවශේෂ භික්ෂුන් වහන්සේලා නොපැමිණි නිසා තමයි තථාගතයන් වහන්සේට විනය ප්‍රඥප්ති පනවන්නට සිද්ධ එහෙම නැත්නම් මුල් වර්ෂ 20 තුල බුදුරජාණන් වහන්සේ කිසිම විනය ප්‍රඥප්තියක් පැනෙන්නේ නැහැ. කුමක් නිසාද? එහෙම පැනවීමක් අවශ්‍ය වුණේ නැහැ. ඒ ආරයන් වහන්සේලාගේ මග දැනගෙන සසරේ දීර්ඝ කාලයක් ඒ අනුව පිළිපදපු පිරිසක් තමයි සිවුරු දරාගෙන මේ ශාසනයට ඇතුළත් වුනේ. ඒතර උන්වහන්සේලාට අමුතුවෙන් ආයේ වැටවල් ගහලා කෙවිටි කරන්න ඕන නැහැ. මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න කියලා බල කරන්න ඕන නැහැ. ධර්ම ධර්ම මාර්ගය පෙන්වා දීම. ඒ ධර්මයම තමයි උන්වහන්සේලාට විනය උනේ. දැන් තථාගතයන් වහන්සේලාගේ දේශනාව සම්පපාපසකරණ කුසල සුපසම්පදා සචිත්ත පරියෝතපන. එතකොට පව්කම් වලින් වැළකීම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එයම උන්වහන්සේලාට විනය වුණා. උන්වහන්සේලාගේ සංවරයට ප්‍රමාණවත්. එතකොට කුසල සුපසම්පදා කුසල් වැඩි දියුණු කිරීම. එයම උන්වහන්සේලාගේ සංවරයට ප්‍රමාණවත්. සචිත්ත පරියෝධපන සිත පිරිසිදු කිරීම. එතකොට සිත පිරිසිදු කිරීම කියන එක ප්‍රතිපදාවයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් එයම උන්වහන්සේලාගේ විනය මාර්ගය වුණා. සංවරයේ ගමන් මඟ වුණා. එතකොට මේ මූලික ගමන් මගෙන් ගිලිහෙන්න ගිලිහෙන්න තමයි තථාගතයන් වහන්සේට පෙන්වා දෙන්නට උනේ වැට ඉනි මායිම් කරලා පෙන්වන්නට සිද්ධ උනේ මෙතනින් එහාට යන්න එපා මේ සීමාව රැකෙන්නට ඕන කියන එක බුදුරජාණන් වහන්සේට පෙන්වන්නට සිද්ධ එතකොට දැන් අපිට පේනවා සමහර වෙලාවට ඒ බුදුරජාණන් වහන්සේ මෙතනින් එහාට යන්න එපා මේකයි සීමාව කියලා පෙන්නපු වැටෙනි ටික තමයි ශික්ෂාපද කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන විනය. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා අපිට පේනවා. ඊළඟට සමහර ගිහි පින්නතුන් අපිට පේනවා. ඒ පනවලා තියෙන ශික්ෂා පද ටිකේම එල්ලිලා ඒකම විචිත්‍ර කර කර ඒකම තව තව සකස් කර කර ශක්තිමත් කර කර ඒක ගැනම කතා කර කර ඒකම ඉහලින් තියාගෙන වැඩ කරන්නට උත්සාහ කරනවා. එතකොට ඒක නෙමෙයි මේ ශාසනීය සීල ප්‍රතිපදාව තුලින් බලාපොරොත්තු යම් කිසි කෙනෙක් හිතනවා නම් ආ මේ සීලයෙන්ම තමයි නිවන් දකින්න පුළුවන් මේක තමයි උසස්ම දේ කියලා හිතනවා නම් නෑ ඒක වැරදි. සීලය කුමක් සඳහාද? සීල පාරිශුද්ධිය, චිත්ත පාරිශුද්ධිය සඳහායි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහා. චිත්ත විසුද්ධිය සඳහා උපකාර නොවන්නා වූ සීලය හුදු සීලබ්බත පරාමාසයක් පමණයි. ඒ කියන්නේ ඒක දැඩිව අල්ලගෙන ඒකේ පිහිටලා අපි සිල් රකින අය, අපි ಗುಣධම් වඩන අය, අපි මෙහෙමයි කියලා ලෝකෙට ප්‍රකාශ කරමින් තමන්ගේ ප්‍රතිරූපය හදන. එතකොට ඒක නෙමේ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය මේක 아무තෙන් අපි මෙච්චර සීලයක් රකින්නවා කියලා අර වැටයිනි ටික පෙන්වන්න නෙමෙයි. එතකොට උන්වහන්සේලාට එහෙම වැටයිනි අවශ්‍ය වුණෙත් නැහැ. එතකොට පසු කාලේ ඉඳන් බුදුරජාණන් වහන්සේ වැටමායින් පෙන්නලා තියෙනවා මෙතනින් එහාට යන්නට යෝග්‍ය නැහැ. ඒක සීමාව මේ මේකයි සීමාව. මෙතනින් එහා අයෝග්‍යයි. ඒතකොට යෝග්‍ය කොටසක් තියෙනවා. ඒතකොට අපට අර වැටේ එල්ලිලා මෙච්චර ශික්ෂාපද තියෙනවා මෙච්චර විනය තියෙනවා මේක තමයි අපි කරන්න ඕන කියලා ඒකේ එල්ලි එල්ලි ඒකම ආලේප කර කර ඒකම ශක්තිමත් කර කර ඒකම ගැටගහ ඉන්න එක නෙමෙයි එතනින් මෙහා නිදහසේ යන්නට ඕනෑ තරම් පරිසරය තියෙනවා. ඒ ඒ පරිසරය තුල සැහැල්ලුවෙන් ඒමක යන්නටයි අවශ්‍ය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එක්තරා තරුණයෙක් භික්ෂුන් වහන්සේ නමක් වෙත පැමිණිලා බොහෝම සැදැහැසිතින් කුසල් දහම් කළා. ගුණ දහම් වැඩුවා. පසු කාලීනව මේ තරුණයා අර ස්වාමීන් වහන්සේට ගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මමත් කැමති පැවිදි වෙන්නට. ඊට පස්සේ උන්වහන්සේ පැවිදි කරනවා. පැවිදි කරලා උන්වහන්සේට ධර්මය කියා දෙන්නට එක ගුරුවරයෙක්, විනය කියා දෙන්නට තව ගුරුවරයෙක්. එතකොට දැන් අර විනය ප්‍රඥප්ති භික්ෂුන් වහන්සේලාට පන ශික්ෂාපද තියෙනවා 220ක්. එතකොට අධිකරණ සමතත් එක්කලා 227ක්. මේ 227 කිව්වට මේවා ප්‍රභේද වෙනකොට තා සුවිශාල ප්‍රමාණ. උපසම්පදා භික්ෂුවකට ඒ සිල්පද 220 සියුම් සියුම් කොටස් වලට බෙදුනහම 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ශික්ෂාවන්ගෙන් රැකෙන්න. දැන් මේවා එකින් එක එකින් එක කෙනෙකුට මතක තියාගන්නටවත් බෑ. ඒතර මතක තියාගන්නටවත් බැරි එබඳු සීලයක් කොහොමද ආරක්ෂා කරන්නේ? දැන් මේ අර තරුණ හාමුදුරුවන්ට මේක මහා හිසරදයක් වුණා. උන්වහන්සේ කල්පනා කළා මං ගිහිව ඉන්නකොට කොච්චර සැහැල්ලුවෙන් සිල් රැක්කද දැන් මේ මහාන වුණාට පස්සේ අරක කරන්න එපා මේක කරන්න එපා මෙහෙමයි කරන්න නැත්තේ සිවුර පෙරවන්න ඕන මෙහෙමයි දානි වළඳන්න ඕන මෙහෙමයි බලන්න ඕන මෙහෙමයි අතපය හොලවන්න ඕන මෙහෙමයි හැම එකකටම ශික්ෂාවක්. එතකොට මෙහෙම කොහොමද ජීවත් වෙන්නේ? එතකොට උන්වහන්සේ අර ගුරු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කිව්වා මම සිවුර ඇරලා යනවා. එතකොට ඇයි ඔබ වහන්සේ සිවුර මට මෙච්චර ගොඩක් මේ සිල්පද රකින්න බෑ. ඊට පස්සේ මේ තරුණ හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ ළඟට එක්කන් ගියා. එක්කන් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සිවුරු හැර යන්නට හිතන්නේ? එතකොට අර හාමුදුරුවෝ මට මෙච්චර මේ જાති ගොඩක් රකින්න බෑ මේක මහා බරක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා නෑ එකක් රකින්න පුළුවන්. එකක් නම් රකින්න පුළුවන්. ඒ තමයි සිත රැකගෙන එතකොට සිත රැකගත්තාම කයත් රැකෙනවා වචනයත් රැකෙනවා අර සමස්තයම ආරක්ෂා කරනවා. එතකොට දැන් මේ සීල සීල සංවරයේ අපේක්ෂා කරන්නේ මොකද්ද? චිත්ත සංවරය. මානසික සංවරය. ඒ මානසික සංවරය සඳහා දායක නොවන සහාය නොවන සීලය ආර්ය සීලයක් වෙත යන්නට අපට උපකාර වෙන්නේ නැහැ. ඒක පාරමිතාවක් හැටියට අපට කෙලෙස් නසන්න නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සීල් රකින්න අය මම දැන් රකින්නේ අෂ්ටාංග සීලය දිනපතා මම දැන් රකින්නේ දස සීලය මම රකින්නේ කෝටියක් සංවර සීලය අපි අර පසුගිය සතියේ උදාහරණයක් හැටියට කිව්ව විදේශගත වෙච්ච අවස්ථාවක එක ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් එතනට ගිය වෙලාවේ ඉඳලම උන්වහන්සේ කියන්න පටන් ගත්තේ උන්වහන්සේලා රකින්න සීලයේ තියෙන උසස් බව සහ අනිත් අයට එහෙම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ බොහොම පල්ලෙහා මට්ටමේ ඉන්නේ. ඒගොල්ලන්ට මේ සීලය ගැන මොනම හැඟීමක්වත් නැහැ. ගිහියන්ට මොකක්වත් මේ සීලේ වටිනාකම නමුත් අපි මෙහෙම මෙහෙමයි සීල් රකින්නේ. ඉතින් එතකොට ඒ සීලයම උපාදාන කොටගෙන. තොර සීලය උපාදාන කොටගෙන කටයුතු කරන තැනැත්තාට ඒක පාරමිතාවක් හැටියට කෙලස් නසන්නට පුහුණු කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා ආර සීලය. ඒ නිසායි දැන් මේ මහානායක හඳුරු කරන පැහැදිලි කිරීමේ වටිනාකම තියෙන්නේ අන්න එතනයි. කියන්නේ සීලය anu ප්‍රകൃතියයි. සීලය anu ස්වභාවයයි. ඒක මේ අමුතුවෙන් බරක් හැටියට ඔලුවට අරගෙන මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා කියනවනම් එතන තියෙන ශික්ෂණය. ඉතින් අපිට ආර්ය සීලය තාම අපේ ස්වභාවය නොවන නිසා මොකද අපි තාම ආර්ය භාවයටපත් වෙලා නැති නිසා ආර්ය සීලය තවම අපේ ප්‍රകൃතිය නෙමෙයි තවම අපේ ස්වභාවය නෙමෙයි එතෙක් අපට සිද්ධ වෙනවා ඒ ආර්යයන් වහන්සේලා අනුව හැසිරෙන්නට ඒ නිසානේ දැන් සිල් සමාදන් වෙච්ච දවසට සීලය ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙම නැත්නම් සිල්ලාවර්ජනා කරනවා කියලා කරන්නේ. මොකක්ද එතනදි කරන්නේ? ඒ රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණුසේක. මමද අද මේ සීලය රකින කාලය තුල ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වෙමි. ඒ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. ඒ රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. තර විකාල භෝජන ආදී ඒ ශික්ෂා පිළිබඳවත් එහෙමයි ආවර්ජනා කරන්නේ. මම මේ කරන්නේ මොකද්ද? ඒ රහතන් වහන්සේලා කරපු වැඩේ මේ කරන්න යන්නේ. රහතන් වහන්සේලා අනුව හැසිරීමක් මේ කරන්නේ. ඒතර මට මේක දුෂ්කර වෙන්නට පුළුවන්. බෑ දුෂ්කර වුණාට මම මේ එතනට යන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා මම මේ අමාරුවෙන් හරි මේක පුහුණු කරන්නේ. එතකොට දැන් අර තිරස්චීන සීලය ප්‍රගුණ කරන තැනැත්තාටත් වෙහෙසිලා මහන්සි වෙලා අමාරුවෙන් තමයි ඒක කරන්න වෙන්නේ. හරකෙක් ඇවිදිනවා වගේ හරකෙක් කනවා බොනවා වගේ වැඩ කරන්න මිනිස්සෙකුට ලේසි නෑනේ. සුනකෙක් වගේ හැසිරෙන්න මිනිස්සෙකුට ලේසි නෑනේ. මුලදී ඒක අමාරුවෙන් පුහුණු කරන්න. හැබැයි කායිකව වාචසිකව මානසිකව එය Tamanගේ ප්‍රකෘතිය தත්වයටපත් වුණාට පස්සේ ඒ තනත්තා මරණින් මතු ඒකාන්තයෙන්ම තිරස්චීන தත්වයටපත් වෙනවා. මොකද ඊට කලිනුත් ඒ තනත්තාගේ එතකොට මනෝභාවයන් තිරස්චීන තමයි. හැබැයි දැන් මේ මනෝ කයින් ඉන්නකොට ඒ තනත්තා තිරසනෙක් කියලා කියන්නට බෑ. එතකොට මේ මනෝ කය අතහරිනවත් සමග මේ තනත්තා තිරස්චීන தත්වයටපත් වෙනවා. හැබැයි ආර්ය භාවයටපත් වෙන්න එහෙම කයෙන් බැහැර වෙන්නට ඕනේ. මොකද වෙනම කායික ස්වરૂපයක් නෙමෙයි ආර්ය කියලා කියන්නේ. ආර්ය කියලා කියන්නේ මානසික තත්ත්වයක්. ඒතකොට මේ මානසික තත්ත්වය මරණින් පස්සේ නෙමෙයි හම්බ මේ ජීවත් වෙලා ඉඳද්දීම අපි කායිකව වාචසිකව මානසිකව ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය ප්‍රകൃතිය කියලා කියේ උන්වහන්සේලා අමාරුවෙන් විකාල භෝජනෙන් වළකිනව නෙමෙයි. උන්වහන්සේලා අමාරුවෙන් නැටුම් ගැයුම් වැයුම් බලන්නේ නැතුව අමාරුවෙන් ඉන්නවා මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැතුව අමාරුවෙන් ඉන්නව නෙමෙයි. හැබැයි දැන් සාමාන්‍ය කෙනෙක් සෙල් සමාදන් වුණාට පස්සේ එදා දවසේ බොහොම උත්සාහයෙන් තමයි එවන් පරිස්සම් වෙන්නේ. මොකද ඒක ඒතනත්තාගේ ප්‍රകൃතිය නොවන නිසා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා හැටියට අපට වුණත් අපේ ඇස, කන, නාසය, දිව, කය මේවා පිළිබඳව අවදියෙන් කල්පනාවෙන් සිටියේ නැත්තම් විවිධ ක්ලේශ ආරම්මණයන් ඔස්සේ ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් මනස වික්ෂිප්ත වෙනවා. ඒ මොකක් නිසාද අපි තාම ඒ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට ඒ රහතන් වහන්සේලාගේ ප්‍රകൃතියට තවම පැමිණලා නැති නිසා එසේ වික්ෂිප්ත වෙන්නට අදාළ ක්ලේශ මූලයන් තියෙන නිසා ඒ නිසා සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් ඒව අවදි වෙලා එනවා එතකොට අපි දැනට කරන්නේ ඒ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට අපි ශික්ෂණය වෙනවා මූලික අවස්ථාව ශික්ෂණය ශික්ෂණය කියලා කියන්නේ අමාරුවෙන් උත්සාහයෙන් අපහසුයෙන් කය වචනය සංවර කරගන්න. හැබැයි අපේ මානසික தත්ත්වය එතන නෙමෙයි තියෙන්නේ. සත්තු නොමරා හිටියට ඕන තරම් සියදහස්වර සතුන් මරන්නට, තලා පෙලන්නට හිතෙන අවස්ථා තියෙනවා. සොරකම් නොකර හිටියට ඕනෑ තරම් කෙනෙකුට අන්සතු දේ තමන් සන්තක කරගැනීමේ වංචනික සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. කාමෙහි වරදවා හැසිරු නැතත් ඒ වගේම කාමසේවණයෙන් සම්පූර්ණයෙන් වැළකීලා හිටියත් ඒ තනත්තාගේ මානසික මට්ටම සම්පූර්ණයෙන් කාමසේවණයෙන් බැහැරව පවතිනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? එය Tamanගේ ප්‍රകൃතිය බවට තාමපත් වෙලා නැහැ. එතකොට ඒ තනත්තා උත්සාහ කරනවා අමාරුවෙන් බලෙන් කායිකව වාචසිකව එතන රැකෙන්නට. එතකොට ඒ තනත්තා සීලයක් ආරක්ෂා කරනවා. හැබැයි මානසික වශයෙන් ඒ ඒ තනත්තාගේ ප්‍රകൃතිය නොවේ. එතකොට මනසින් එතනට නොපැමිණ කායික සහ වාචසික වශයෙන් උත්සාහයෙන් අමාරුවෙන් යම්කිසි කෙනෙක් ඒ සීල ප්‍රතිපදාව තුල පවතින තාක්කල් ඒ තනත්තා සිල් රකිනවා. එහෙම නැත්නම් සීලය ආරක්ෂා කරන. එහෙම නැත්නම් සීල ප්‍රතිපදාව තුල හික්මෙනවා. ඒ තනත්තා හික්මීමක් කරන්නේ. ශික්ෂණය වේ. එතෙන්දි තමයි අපට අර නොකල යුතු දේවල් නොකර සිටින්නට වීරය කරන්නට කල යුතු දේවල් කරන්නට වීරය කරන්න වෙන්නේ. ඇයි ඒක තවම අපේ ප්‍රകൃතිය தත්වෙටපත් වෙලා නැති නිසා. එතකොට මෙහෙම කාලයක් යද්දී අපට ඒ සීල ප්‍රතිපදාව තුළ ප්‍රගුණ කළ යුතු පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සීලේ විරතිය නොකල යුතු දේ වගේම කල යුතු දේ. සමාදානයි එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර සහ චාරිත්‍ර. වාරිත්‍ර කියලා කියන්නේ වැලකිය යුතු පැත්ත. චාරිත්‍ර කියලා කියන්නේ පුරුදු පුහුණු කළ යුතු පැත්ත. එතකොට මේ දෙපැත්තම දැන් පුරුදු පුහුණු කළ යුතු දෙත් අපිට ඒක අපේ ප්‍රകൃතිය නෙමෙයි. උදාහරණයක් ඇටියට දැන් ප්‍රාණඝාතයෙන් වළකින තැනැත්තා ප්‍රාණඝාතයෙන් වැළකීම පළවෙනි පියවර. ඊට පස්සේ එහි දෙවෙනි පියවර දඬු මුගුරු ආදියෙන් සතුන්ට හිංසා නොකිරීම. එහි තුන්වෙනි පියවර අවියායුධ රසවිසාදී සියුම් දෙයින් සත්වයින්ට හිංසා නොකිරීම. ඊළඟට එහි හතරවෙනි පියවර පව්කම් වලට ලැජ්ජා ඇති ඇති බව ඒ මානසික ගුණය අවදි කරගනි. එහි පස්වෙනි පියවර සියලු සත්වයින් කෙරෙහි දයාව ඇති කරගනි. ඒතර දයාවයි කියලා කියන්නේ ඒ සත්වයින්ට පීඩා කරන්නට තමන්ගේ මනස පෙළඹෙන්නේ නැහැ. ඒ හැමදෙනාම අර හොඳින් ඉන්න ස්වභාවය පිළිගන්නවා හිංසාවක් පීඩාවක් කරන්න තරම් මනස රළු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මනසට එහෙම එහෙම රළු කරගන්න අමාරුයි. අර හැමදෙනාම හොඳින් ඉන්නවා දකින්න කැමතියි. එතකොට අන්න වගේ සෞම්‍ය මෘදු මොලොක් මනෝභාවයක් තමයි දයාව. දයාපන්න. ඊට පස්සේ 6 වෙනි තැනට යනකොට ඊළඟ පියවරට යනවා සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්ත්වයන් සියලු ප්‍රාණීන් කෙරෙහි හිතවත් බවක් අනුකම්පාවක් මෙත් සිතක් ඇති. එතකොට අනුකම්පාව ඇති වෙනකොට ඒ සත්ත්වයින් පීඩාවටපත් වෙනවාට අපි ප්‍රිය වෙන්නේ නැහැ. ඒ පීඩාවටපත් වීම අපට ආස්වාදයක් නොවේ. ඒ කියන්නේ ඒ අයට පීඩාව පීඩාවක් පැමිණෙනකොට අපි ඒකත් එක්ක ගැටෙනවා කියන එක නෙමෙයි. එතකොට එහෙම ගැටෙනවා නම් එතන තියෙන්නේ අපේ දුර්වලකම. අන්‍ය සත්වයින්ට විපතක් කරදරයක් පමුණුවනවා නම් අනිත් අය ඒක අපිට බලා ඉන්න බෑ. ඒක දකිනකොට අපිට දුක හිතෙනවා, අපිට සිහි නැති වෙනවා, අපිට කලන්ත හැදෙනවා, අර මිනිස්සයාට ගහන්න හිතෙනවා, බනින්න හිතෙනවා. ඇයි ඒ අපිට දරා ගන්න බැරි. එතකොට ඒ සතාට හිංසා කිරීමෙන් වැළැක්වීම සඳහා අපි මනස සමවර කරගෙන අර පුද්ගලයාට තරමක් සැරවැර කරලා තරවටු කරලා ඉවත් කිරීම වරදක් නෙමෙයි අර විපතින් ඒ සතා වළක්වන් වළක්වා ගන්නට ඒ මනුස්සයා කරගන්න අපරාධය අකුසලයෙන් වළක්වා ගන්නටත් අපිට යම් තරවටුවක් කළ යුතු නම් සැරෙන් කතා කළ යුතු නම් එහෙම කිරීම වරදක් නෙමෙයි. හැබැයි එහෙම කරන්නේ ඒ මනුස්සයා අකුසලයෙන් වළක්වලා අර සතාගේ ජීවිතේ රැකීමේ කරුණා මෛත්‍රියෙන්ද එහෙම නැත්නම් මට මේක දරා ගන්න බැරි කම නිසා. ඒතොර ඒ සතාට හිංසා කරන එක මට අමාරුයි. එතන තියෙන්නේ සීලේවත් සංවරේවත් නෙමෙයි. එතන තියෙන්නේ අදි සංවේදී බවත් එක්කලා අර සතාට සිද්ධ වෙන දේ තමන් විඳිනවා. ඊළඟට තමන් හිතනවා එහෙම නොකළ යුතුයි කියලා. ඒතොර තමන් හිතන විදිහට ලෝකේ අනිත් අය වැඩ කරන්න ඕන කියලා හිතනවා. එහෙම වැඩ නොකරනකොට අපිට ඒගොල්ලොත් එක්ක තරහයි. අර තනි කරම තියෙන්නේ තමන්ගේ සංකල්ප උපාදාන කර ගැනීමක් විතරයි. එතන සීලයක් නෙමෙයි තියෙන්නේ. එතන සංවරයක් නෙමෙයි තියෙන්නේ. එතන දයාවක් නෙමෙයි තියෙන්නේ. එතන මෙත්තාවක් නෙමෙයි තියෙන්නේ. ඒවා හරිය අමාරුයි තේරුම් ගන්නට. ඇයි? වංචක ධර්ම හැටියට සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. දැන් හැබෑවට මනස සංවර කරගත්තු තැනැත්තා අන් අයට පීඩාවක් ඇති වෙනකොට ඒ පීඩාවෙන් වළක්වා ගන්නට උත්සාහ කරනවා. ඒතර පීඩාවෙන් වළක්වන්නට කළ හැකි දේ කරනවා. අපි හිතමු සතෙක් තව සතෙක්ව හඹාගෙන යනවා නම් බැහැගන්නට ගොදුරු කරගන්නට තවම ගොදුරු කරගෙන නැතිනම් අපිට සබාධම තුල අයිතියක් තියෙනවා ඒක වලක්වලා අර සතාගේ ජීවිතේ රකින්නට පුළුවන් නම් රකින්න. හැබැයි බැහැගත්තට පස්සේ අල්ලගත්තට පස්සේ ගොදුරක් හැටියට තමන් ග්‍රහණය කරගත්තට පස්සේ ඊට පස්සේ අපට ඒක මැද්දට පනින්න ඉඩක් නැහැ. මොකද ඒ සත්තු මාංශ භක්ෂක සත්තු නම් ඒ සතා ඒ තමන්ගේ ගොදුර තමන්ගේ ආහාරය. එතකොට දැන් ඒ සතාව අනුභව කරන එක බලා ඉන්න එක මට අමාරුයි අනේ පව් ඒ සතා. එතකොට එහෙම කියලා ඒ මැද්දට පැනනන් පස්සේ අර සතාගේ දිවි රැකෙන්නෙත් නෑ අර අනිත් සතාගේ ආහාරය සම්පාදනය වෙන්නෙත් නෑ අපි ඒක මැද්දට පැනලා මොකක් හරි අලකොලොප්පමක් කරලා අන්තිමට අපිත් අකුසලයක් රැස් කරගෙන එක පැත්තකින් අර සතාගේ ආහාරය නැති කරනවා අනිත් පැත්තෙන් ඒ සතා බේරන්න ගිහිල්ලා අර ග්‍රහණය කරගත්තු සත්වයාට පීඩා කරනවා ද්වේෂය ඇති කරගන්නවා හිංසා කරන්නට හිතෙනවා අපි බොහෝ අකුසල් රැස් කරගන්නට මගක් හදා ගන්නවා ඒ තුලින්. එයි අපේ සීමාවන් ඉක්මවා යාම. එතකොට එතන තියෙන්නේ සිල් රැකීම නෙමෙයි. එතන තියෙන්නේ කරුණා මෛත්‍රිය නෙමෙයි. මං හිතන හැටියට ලෝකේ දේවල් සිද්ධ වෙන්නට ඕන. එහෙම නොවෙනවා නම් ඒක මට අමාරුයි. මට දරා ගන්න බෑ. ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය ඒක නෙමෙයි. එහෙම කුලප්පු වෙන ගතියක් නෙමෙයි. ලෝකෙ සිද්ධ වෙන ස්වභාවික සිදුවීම් එහෙම සිද්ධ වෙනවා. අපිට යම් අපරාධයක් වෙන තැනක වළක්වන්නට පුළුවන් නම් ඒ සඳහා ඉදිරිපත් වෙනවා. තථාගතයන් වහන්සේ වැඩින් සිටියදීම විදුඩබ කුමාරයා සේනාව අරගෙන ගියා ශාක්‍ය ජනපදය විනාශ කරන්න. ඒක බුදුරජාන් වහන්සේට වළක්වන්න පුළුවන් ඉඩකඩ තියෙන අවස්ථා තුනේදීම උන්වහන්සේ ඒක වැළැක්වුවා. හතරවෙනි අවස්ථාවේදී ඒක වළක්වන්න බැරි තරමට කර්මය මොහු කුරා ගිහින්. ඒක විපාකත්වයට පැමිණෙන්නට ඉඩ හැරලා උන්වහන්සේ නිහඬ වුණා. එතකොට ඒ නිහඬ වෙනකොට අනේ මගේ ඥාතීන් ඝාතනය කරනවා මගේ ඥාතීන්ට මහා වසනයක්. දැන් මගේ પરම්පරාවම ඉවර වෙනවා මමත් ජීවත් වෙින්දදී දැන් තුන් ලෝකාග්‍රව බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දී උන්වහන්සේගේ પરම්පරාව සමූල ඝාතනය. එතකොට මේ තරම් අසිරිමත් 이르දි තියෙන ලෝකයේ කිසි කෙනෙකුට අභිභවනය කරන්නට බැරි. එතකොට මේ බඳු මහේශාක්‍ය චරිතයක් ජීවත්ව සිටියේදී උන්වහන්සේගේ પરම්පරාව සමූල ඝාතනය කළා කියවන් පස්සේ එතකොට අපිට එහෙමනම් දරා ගන්න අමාරුයි මං වගේ කෙනෙක් ඉඳද්දි කොහොමද එහෙම වෙන්න ඉඩද? ආර්යයන් වහන්සේලාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ හේතුඵල ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන ආකාරයෙන් උන්වහන්සේලා දකිනවා. ඒ දකින නිසා උන්වහන්සේලාට එකකින් අමාරුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම් තැනක රකින්නට පුළුවන් නම් කරුණා මෛත්‍රියෙන් ඒක කරනවා. ඒ තන රකින්නේ මට අමාරු නිසා නෙමෙයි. මං හිතන විදිහට ලෝකෙ අනිත් අය වැඩ කරන්න ඕන කියලා හිතාගෙන නෙමෙයි. මගේ රාමුවෙන් පිට පැන්නොත් අතපය කඩනවා කියලා නෙමෙයි. එතකොට ඒ හැමතැන ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා දැන් අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට එවනවා නිගණ්ඨයින් විසින් උබතෝ කෝටික ප්‍රශ්නයක් හදලා. තථාගතයන් වහන්සේ මෘදු මොලොක් වචන පමණද කතා කරන්නේ. රළු වචනත් කතා කරනවා. රළු වචන කතා කරන්නේ නැහැ කිව්වොත් එතකොට අහන්න එහෙනම් අර දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් නිරේ පැහැෙනවා. මෝග පුරිස ආදී වශයෙන් ඇයි එහෙම නිග්‍රහ කළේ? එතකොට රළු වචනත් කතා කරනවා කිව්වොත් අහන්න ඒක බුදු බුදු කෙනෙකුට ගැළපෙන්නේ. දැන් මෙහෙම දෙපැත්තෙන් පටලවෙන ප්‍රශ්නයක් හදලා එව්වා. එතකොට ඔහු මේක බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට ඔහුත් ඒ ඉන්නවා කුඩා දරුවේ. ඒ දරුවා පෙන්නලා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ අතේ දැන් ওই කිරි දරුවෙක් ඉන්නවනේ. එතකොට අර කිරිමව්වරුන්ගේ යම් ප්‍රමාදයක් හේතු කොටගෙන මේ දරුවා මොකක් හරි නොසුදුසු කැටකැබලිත්තක් කටේ දාලා ගිලිනවා ඒක උගුරේ හිර වෙනවා. දැන් හුස්ම ගන්න අපහසු වෙනවා මේක කැස්සට එළියට එන්න. දැන් ඔබ මොකද්ද කරන්නේ? එතකොට මම උත්සාහ කරනවා ඒක ඉවතට ගන්න. පහසුවෙන් ගන්න බැරි ගන්න බැරි දරුවගේ හිස තද කරගෙන කට ඇරලා ඇඟිල්ල ඇතුළට දාලා ලේ පෙර පෙරා හරි ඒ කැට කැබලිත් ඇදලා ගන්නවා දරුවාගේ දිවි රකින්න. තථාගතයන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේත් ඒ වගේ. තව කෙනෙකුට සිද්ධ වෙන විපතක් වළක්වන්නට සෞම්‍ය විදිහට බැරි නම් ටිකක් රළු විදිහට හරි මේ විපත වළක්වන්නට උත්සාහ කරනවා. ඒකම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කේසී කියන අශ්ව අශ්වයින් দমনය කරන තැනැත්තා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අශ්ව ධම් ඔබ වහන්සේ පුරුෂ ධම්මසාර මම අශ්ව ධම්මසාර නිසා මට හිතුණා ඔබ වහන්සේගෙන් මුණ ගැහිලා කතා කරන්න කොහොමද ඔබ වහන්සේ පුරුෂයන් দমনය කරන්නේ බුදුහාමුදුරුවෝ අහනවා කේසී ඔබ කොහොමද අශ්වයින් দমনය කරන්නේ මම ක්‍රම තුනකට দমনය කරනවා හොඳින් দমনය කරනවා ඒ කියන්නේ සෞම්‍ය විදිහට দমনය කරනවා, රළු විදිහට দমনය කරනවා. සෞම්‍ය සහ රළු කියන දෙවිදිහටම দমনය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාතේ ක්‍රම තුනටම দমনය කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා කේසී විමසනවා ස්වාමීනි මේ ක්‍රම තුනටම দমনය කරන්න බැරි වුණොත් ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඒ ක්‍රම තුනටම දමනය කරන්න බැරි වුණොත් ඒ අශ්වයින්ට මොකද කරන්නේ? ස්වාමීනි මගේ ඇදුරු પરම්පරාවට නිග්‍රහයක් නිසා මම මරලා දානවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මාත් එහෙම තමයි. මාත් ඒ තැනත්තා මරා දමන. එතකොට කේසී අහනවා තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතයේ යෝග්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා කේසී මේ ආර්ය විනයෙහි මරා දානවා කියලා කියන්නේ සෞම්‍ය විදිහට দমনය කරනවා කියලා කියන්නේ මේ කුසල් කළොත් දෙව්ලෝපදිනවා මේ කුසල් කළොත් සැප විපාක ලැබෙනවා මේ මේ පාරමිතා පුරුවොත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලා මේ යහපත් පැත්ත සෞම්‍ය පැත්ත පෙන්වනවා. එහෙම සංවර කරන්න দমনය කරන්න බැරි කෙනාට මේ අකුසල එකලොත් නිරය උපදිනවා. නිරය මේ විදිහට දුක් විඳින්න වෙනවා. තිරිසන් ලෝකේ මෙච්චර කාලයක් දුක් විඳින්න වෙනවා. මේ මේ විදිහට පීඩා විඳින්න වෙනවා කියලා රළු පැත්ත කියා දීලා වෙහෙසටපත් කරලා එහෙම නැත්නම් තැති ගන්නවලා පාපයට බිය ඇති කරලා ඒ තනත්තාව අකුසලයෙන් මුදවා ගන්නට උත්සාහ. ඔය සමහරුන්ට යෝග්‍ය අවස්ථාවේදී ඔය ක්‍රම දෙකම පාවිච්චි කරනවා. ඒ රළු පැත්ත කියන්න ඕන තැන රළු පැත්ත, මෘදු පැත්ත කියන්න ඕන තැන මෘදු පැත්ත. ඔය ක්‍රම තුනටම බැරි වුණොත් ඒ තනත්තා මරා දානවා. මොකක්ද ආරවිනේ මරා දානවා කියන්නේ ඒ තනත්තා හික්මවන්නට යෝග්‍ය කෙනෙක් නොවේයි කියන තීරණයෙන් ඒ තනත්තාට ඉන්මතු උපදෙස් නොදී අතහැර මේ ආර්ය විනයෙහි යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ආර්යයන් වහන්සේලාගේ ඒ වගේම ගුරු වරුන්ගේ අවවාද අනුශාසනාව ලබන්නට සුදුස්සෙක් නොවේයි කියලා අතහැර දමනවා නම් ඒක මේ ආර්ය විනේහි ඝාතනය කිරීමක් හා සමානයි. මොකද ඒ තනත්තා ඝාතනය කළොත් මේ ජීවිතේ විතරයි විනාශය. එහෙම අතහැරලා දැම්මොත් ඒ තනත්තාගේ සසර ගමනම ගිලිහෙනවා අර ලැබිච්ච වාග්ය සම්පන්න අවස්ථාව. ඒ නිසා ආර්ය විනේහි අවවාද ලබන්නට අවවාදක්ෂම අවවාදක්ෂම කියලා කියන්නේ අවවාද ලබන්නට සුදුසු අවවාදෙහි හික්මෙන කෙනෙක් නොවේ කියලා තීරණය කරලා අතහැර දමනවා නම් ඒක තමයි මේ ආර්ය විනයෙහි මරා දැමීම කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට දැන් ආර්යයන් වහන්සේලා ලෝකෙ අනිත් අය Tamanට අනුකූල වුණේ නැහැ කියලා මම හිතන විදිහට මම කැමති විදිහට වැඩ කළේ නැහැ කියලා කුලප්පු වෙන්නේ නැහැ. මම මස් කන්නේ නැහැ අනිත් අය මස් කනවා කියලා අමාරුවක් ඇති කරගන්නේ නැහැ. ලෝකේ සියලු දෙනාම මස් මාංශ වලින් වළකින්න ඕන කියලා එහෙම අමාරුවක් ඇති කරගන්න. හැබැයි එක්කෙනෙක් හරි ඒකෙන් වළක්වන්න පුළුවන් නම් කරුණා මෛත්‍රියෙන් වළක්වන්නට උත්සාහ කරන්න. එතකොට මාංශ භක්ෂක සත්වෝ සතුන් අල්ලාගෙන දඩයන් නොකල යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ සත්වන්ගේ චර්යාව. දැන් යම් අවස්ථාවක ඒ බඳු සතෙක්ව තවම සතාව ගොදුරු කරගෙන නැතිනම් අපට රැක ගන්නට ඉඩක් තියෙනවා නම් ඒ සබාධමේ ඉඩ පරිහරණය කරලා අපට සතාගේ ජීවිතය ආරක්ෂා කරන්නට පුළුවන්. ඒක અભේදානමය කුසලය. හැබැයි දැහැගත්තට පස්සේ ගොදුරු ගොදුරක් හැටියට අල්ලගත්තට පස්සේ අපට අයිතියක් නැහැ ඒ සතාගේ ආහාරය. තවම අර සතාට ප්‍රාණය තිබුණා වුණාට අපට අයිතියක් නැහැ, යුතුයකමක් නැහැ සබාධමට අනුව ඒ ගොදුර අපට මැදිහත් වෙලා ඉවත් කරා. එතකොට මෙන්න මේ විදිහේ පටලවිලි ඇති වෙන්නේ කුමක් නිසාද? මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය තවම අපේ ප්‍රകൃතිය බවට පත් වෙලා නැහැ. අපි මේ බලහත්කාරයෙන් අමාරුවෙන් දැන් මේවා පුහුණු කරන. පුහුණු කරද්දී අපිට කල යුත්ත නොකල යුත්ත මොකක්ද කියලා බොහෝ අවස්ථාවල පටලැවෙනවා. ඇයි අපි හිත හිත කල්පනා කර කර ඒ දිහා බල බල අපට හිතෙන විදිහෙන් දේවල් කරන්නේ? අපට හිතන විදිහෙන් දේවල් කිරීමම ප්‍රමාණවත් නැහැ. අපි ඒ බඳු තැන්වලදී ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපදාව කොමක්ද කියලා යලි යලි විමසන්නට. පෙර ගුණධම් වැඩ වූ සිල් රැකී උතුමන් වහන්සේලාගේ පෙර පාරමිතා පෙර උතුමන් වහන්සේලාගේ චරිත කතා, උන්වහන්සේලාගේ චර්යාව, ඒ බඳු තැන්වලදී උන්වහන්සේලා කොහොමද පිළිපැදෙන්නේ? එහෙම සොයා බලමින් විමසමින් තමයි තමන්ගේ චර්යාව හැඩගස්වා ගන්න. එතකොට එහෙම හැඩගස්වා ගනිමින් තමයි අපි නොකල යුතු දේ නොකර සිටින්නට කල යුතු දේ කරන්න. දැන් නොකල යුතු දේ නොකර සිටීමත් අපට අමාරුවෙන් තමයි අපි ඒක පවත්වාගෙන යන්නේ. ඒ වැලකීම කරන්නේ අමාරුයි. වගේම කල යුතු දේ කරන්නේත් අපි අමාරුවේ. ඇයි? එතනට අවශ්‍ය මානසික తত্ত্বය තවම අපේ ප්‍රකෘතිමත් වෙලා නැහැ. තාම මේ මානසික తত্ত্বයට අපි ඇවිත් නැහැ. එතකොට යම්කිසි කෙනෙක්ගේ මානසික தત્ත්වය ටිකෙන් ටික ගොඩනගා ගන්නට උත්සාහ කරනවා නම් අන්න එතනදී තමයි ඒ තනත්තාගේ ශික්ෂණය සංවරයක් දක්වා දියුණු වෙන්නේ. එතෙක් ඒ තනත්තා ශික්ෂණය අමාරුවෙන් හික්මෙනවා. ඒතර සීල ශික්ෂණය. ඒ සීලය සංවරයක් බවට පත් වෙන්නේ අර විරතිය පිළිබඳවත් සමාදානය පිළිබඳව. ඒ කියන්නේ නොකල යුතු දේ පිළිබඳවත් කල යුතු දේ පිළිබඳවත් අවශ්‍ය මට්ටමට මානසික தত্ত্বය ගොඩනගා ගන්නට දක්ෂ වෙනකොට ප්‍රාණඝාතය නොකරවලකිනවා විතරක් නෙමෙයි ඒ ප්‍රාණඝාතෙන් සඳහා අවශ්‍ය ඝාතන චේතනා හිංසන චේතනා Tamange මනසේ ඇති නොවි සියලු සත්වයින්ම ජීවත් වෙන්නට ඕන සුවෙන් ඉන්නට ඕන කියන අර ලැජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී මේ ගුණාංග අවදි කරගන්නට Taman දක්ෂ වෙනවා. ඒ දක්ෂ වුණාට පස්සේ Tamange කය වචනේ බලෙන් රකින්නට ඕන නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අර තරුණ භික්ෂුවට උපදෙස් දෙන්නේ ඔක්කොම කරන්න බැරි නම් එකක් රකින්න. තමන්ගේ හිත රැකගන්න. ඒතර තමන්ගේ හිත ආරක්ෂා කරගත්තොත් එතනින් එහාට 아무තුවෙන් අපට ආය කය වචනේ රකින්නට කියලා දෙයක් නැහැ. මොකද කය වචනේ ක්‍රියාත්මක වෙන්නේ සක්‍රිය වෙන්නේ මනෝභාවයන්ට චේතනාවන්ට අනුව චේතනාව කියලා කියන්නේ ක්‍රියා සාධක බලය. ඒතොර ඒ කය වචනේ සක්‍රිය කරන්නේ මානසික බලය. එතකොට මනස සංවර නම් ඒබඳු අයථා සක්‍රිය වීමක් සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. ඒ නිසා නොකල යුතු දේ නොකර සිටින්නට ඒක හැබැයි සංවරයක් බවට පුද්ගලයා සංවර්ධනය වෙන්නේ අදාළ මානසික తত্ত্বය අවදි කරගන්නට දක්ෂ එතකොට ශික්ෂණය සීල ශික්ෂණය සීල සංවරයක් දක්වා වර්ධනය වෙනවා. අන්න ඒ බඳු සංවරය තමයි නිර්වාණගාමිනී මාර්ගයට අපිව අවතීර්ණ කරන්න. ආර්ය භාවයේත් අපිව ගෙන යන්නට පාරමිතාවක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ සීල සංවරය. ඒ සීල සංවරය තුළ අපි දිගු කලක් වැඩෙනකොට ඒක ගුණයක් බවට පත් වෙනවා. ගුණය කියලා කියන්නේ ඒ අපේ ප්‍රകൃතිය. ඒක අපේ හැටි. ඒක අපේ ගතිය බවට පත් අර සුනකයා වටතුනක් කරකිලා නිදා ගන්නා වගේ තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්වන්නට වලිගෙවනන්න වගේ පාද හතරෙන් යන්න වගේ හොම්බෙන් කන්න වගේ එතකොට ඒ ඒවා ඌ අමාරුවෙන් හිතලා කරනවා නෙමෙයි ඒවා ඌගේ ස්වභාවය ඌගේ ගුණයන්නේ ඒතර අන්න ඒ වගේ මේ මේ යහපත් ගුණාංග මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය අපේ ගුණයක් බවට ඒක අපේ ස්වභාවයක් බවට අනුක්‍රමයෙන් පත් වෙනකොට තමයි අපි ටිකෙන් ටික ආර්ය භාවය තුල වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මාර්ගඵල පිළිවෙලෙන් අරහත්ත්වයට දක්වා අපට වැඩෙන්න පුළුවන්. එතකොට එතනට යන්න මේ සීලය, සීල සංවරය පාරමිතාවක් බවට පත් වෙන්නේ අර විදිහෙන් නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම කියන මේ දෙපැත්තම පුරුදු පුහුණු කරන්නට ඕන. මුලදී ශික්ෂණයක් හැටියට, දෙවනුව සංවරයක් හැටියට, තුන්වෙනුව ගුණයක් හැටියට අනුක්‍රමයෙන් වැඩෙන්නට. එතකොට කුමක්ද මේ විදිහට මේ පුරුදු පුහුණු කරන්නේ ආර්ය සීලය. අර තිරස්චීන සීලය එකක්, මනුෂ්‍ය සීලය තව එකක්. තිරස්චීන ධර්මයෙන් මිදලා අපි මනුෂ්‍ය ධර්මය තුල ස්ථාපිත වෙන්නට උත්සාහ කරන්නට ඕන. ඊට පස්සේ අනුක්‍රමයෙන් අපි ආර්ය ධර්මය ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය අනුව කටයුතු කරමු. මුලින් මුලින් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒක අනුකරණය කිරීම. ඊට පස්සේ අනුගමනය කිරීම. ඊට පස්සේ ඒ තුල අපි ශික්ෂණය වීම. ඊට පස්සේ අපි ඒ තුල සංවර වීම. ඊට පස්සේ තමයි ඒක ගුණයක් හැටියට ඒක අපේ ප්‍රകൃතිය බවට, අපේ ස්වභාවය බවට අනුක්‍රමයෙන් සංවර්ධනය වෙන්නේ. එතකොට දැන් මේ සම්බන්ධව මහානායක හඳුරු පැහැදිලි කරන ඊටාම වටිනා කාරණා ටිකක් තියෙනවා. උන්වහන්සේ දැන් මේ චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල. වාරිත්‍ර කියලා කියන්නේ නොකල යුතු දේ, චාරිත්‍ර කියන්නේ කල යුතු දේ. මේ නොකල යුතු දේ පිළිබඳව උන්වහන්සේ මේ නොකල යුතු දේ ශික්ෂණයක් හැටියට පමණක් නොවේ එය සංවරයක් හැටියට කොහොමද වර්ධනය කරගන්නේ ඒ සඳහා අපි කොහොමද පිළිපදින්න ඕන කියන එක තමයි ප්‍රතිපත්ති ක්‍රමය කියන්නේ. උන්වහන්සේ පිළිබඳව දක්වනෝ වාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රම. වාරිත්‍ර කියලා කියන්නේ වැලකිය යුතු දේ පිළිබඳව අපි කොහොමද පුහුණු වෙන්නේ? මහබෝසත් කෙනෙකු විසින්ම සත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතුය. සිහිනෙන්වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතුය. දැන් මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන මහබෝසත්තරයේ සම්බන්ධ. එතකොට අපි සම්මා සම්බුද්ධත්වයටපත් නොවුනත් පච්චේක බුද්ධත්වයට හෝ ශ්‍රාවක බුද්ධත්වයට අපි පැමිණෙන්නටයි මේ පාරමිතා පුරන්නේ. එහෙමනම් මේවා මේ ප්‍රමාණයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් අපිට කරන්න බැරි වුණත් අවශ්‍ය තැන ඒ ගුණය මතු කරගන්නා මට්ටමටවත් අපි ඒක පුරුදු පුහුණු කරන්නට එතකොට සිහිනෙන්වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතුයි. එසේ කළ කල්හි ප්‍රාණඝාතයෙන් වැළකීම ඉබේම සිදුවේ. දැන් සමහර කෙනෙකුට අපි මීට පෙරත් මේ ගැන කතා කරලා තියෙනවා. සමහරු මේ මේ ප්‍රකෘති ජීවිතේ සාමාන්‍ය ලෝකයේ ඉන්නකොට යම් යම් කරුණවලින් සංවර වෙනවා. පරිස්සම් වෙනවා. හැබැයි සිහිනේදී ඒ ප්‍රകൃතිය මත ඉන්නට බැහැ. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි ඒ සාමාන්‍ය ලෝකයේ ඉන්න తত্ত্বය තවම පවතින ශික්ෂණ මට්ටමේ. ඒක හැබැයි සංවරයක් හැටියට ඒක ආධ්‍යාත්මයට කාවැදිලා නැහැ. තාම ඒක මනස තුල ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා තමයි සිහින දකින අවස්ථාව වෙනකොට අපේ මනස ව්‍යාකූල වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මම පැවිද්දෙක් හැටියට මම දැන් අවුරුදු 36ක් මහාන වෙලා. එතකොට මේ අවුරුදු 36ක් මුළුල්ලේ පැවිදි වෙලා ඉන්නකොට මම ස්ත්‍රීන් ඉදිරියේ කොහොමද මං කටයුතු කරන්න ඕන පුරුෂයන් ඉදිරියේ කොහොමද කටයුතු කරන්න නැත්තේ සමස්තයක් හැටියට ගිහියන් ඉදිරියේ කොහොමද ක්‍රියා කරන්න ඕන ශිෂ්‍යයින් ඉදිරියේ කොහොමද කටයුතු කරන්න ඕන වැඩිහිටියන් ඉදිරියේ කොහොමද කටයුතු කරන්න ඕන දැන් අපිට මේ පැවිද්ද සම්බන්ධ යම් යම් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවානේ එතකොට දැන් අවුරුදු 36ක් මුළුල්ලේ ඒවා පුරුදු පුහුණු කරන හැබැයි සිහින දකිනකොට ඒ සිහිනදී මම කියන සංඥාවක් තියෙනවා එතනින් එහාට මට මම සිවුරක් දරාගත්තු කෙනෙක්ද එහෙම නැති කෙනෙක්ද කියලා එහෙම ඡායා මාත්‍රයක් පේන්නේ නැහනේ. සිහින දකිනකොට මාව මට සිවුරක් දරාගත්තු කෙනෙක් හැටියට පේන්නේ නැහැ. එතන තියෙන්නේ මම කියන සංඥාව තියෙනවා. එතකොට නිදහසේ මනසට ඕන හැටියට හැසිරෙනවා. එතකොට ඒ සිහිනේදී යම් යම් දේවල් කරන්න කියන අවස්ථා සැලසෙනකොට පැවිද්දෙක් හැටියට මම අර පුරුදු පුහුණු කරන කරුණු මට එතනදී සිහි වෙනවා නම් පමණයි අන්න මහානකම කියන එක මගේ මනසට කාවැදිලා තියෙනවා. එතකොට තමයි මේ මහානකම කියන එක මගේ ප්‍රകൃතිය බවටපත් වෙමින් පවතින්නේ. එහෙම නැත්නම් අවුරුදු 36ක් මහානදම් පෙරුවා වුණත් අර සිහින දකිනකොට ස්වභාවයෙන්ම નિરાයාසයෙන්ම කාමයට මනස පෙළඹෙනවා නම් එතකොට පරාජිකාද සංඝාදිශේෂද ආදී වශයෙන් පනවලා තියෙන විනය ශික්ෂාවන් කිසිවක් ගැන තැකීමක් නැතිව ඒ ඒ අවස්ථාවට මනස ඒ ඒ කරුණොත් එක්ක දුවනවා නම් එහෙමනම් අර සීල ශික්ෂාවක් පමණයි ශික්ෂණ මට්ටමේ පමණයි බලහත්කාරයෙන් ලෝකයේ තුල රැකිලා තියෙන්නේ සංවර මට්ටමින් මනස සැකසিলা නැහැ. ତර ගිහියෙක් වුණත් එහෙම තමයි. ගිහියෙක් හැටියට අපි හිතමු මවක් හැටියට පියෙක් හැටියට එහෙම ගත්තාම Tamanට සිහිනයක් පෙනෙනකොට මම අම්මා කෙනෙක් මම තාත්තා කෙනෙක් කියලා ප්‍රතිරූපයක් පේන්නේ නැහැ. මම කියන සංඥා. එතකොට Tamanව Tamanගේ හැඩරුවක් පෙනෙන්නෙත් නැහැ. තමන්ගේ ස්වરૂපයක් කණ්ණාඩියක් ඉදිරියට ගියා වගේ පේන්නේ නැහනේ හීනේ. ඒතර හීනෙන් අනිත් ඔක්කොම ටික අපට පේනවා. අපි එතන යම්කිසි කතෘ කෙනෙක් හැටියට අර සියල්ලක් දකිමින් වැඩ කරනවා. ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒ අපේ ප්‍රතිචාරය විතරයි එතනදී මතුවෙන්නේ. ඒතකොට මේ ප්‍රතිචාරය මතුවෙනකොට මම මවක්ද මම පියෙක්ද? ඒතර මවක් පියෙක් හැටියට මම කරන්න ඕන දේ මොකක්ද? ඒවා තුල ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒ මාතෘත්වය පීතෘත්වය පිළිබඳ හැඟීම ඒ ස්ත්‍රියගේ පුරුෂයාගේ සිතට කාවැදිලා නැහැ. ඒතකොට සිහිනෙන් පවා එතන ඉන්නවා නම් තමයි අන්න ඒ භූමිකාවට බැසගෙන තියෙන්නේ. ඒ භූමිකාව Tamanගේ බවටපත් වෙලා තියෙන්නේ. ඒ භූමිකාව තුල Taman හැබෑවටම සංවර වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට මේ සිහින දකින්නවා කියන අවස්ථාව ඊ타ත්ම ප්‍රයෝජනයි විශේෂයෙන්ම අපේ මනස කොතනද තියෙන්නේ කියලා හඳුනා ගන්න. ඉතින් අපි නිතරම කියන්නේ හීන දකින්න නැති අය පිළිබඳ කලබල වෙන්න එපාද? සමහරුන්ට හීන පේන්නේ සමහරුන්ට පේන හීන අවදි වෙනකොට මතක නැහැ. ඉතින් මේ දෙගොල්ල ගැනම මේ දෙගොල්ලම අනේ අපට හීන පේන්නේ අපට හීන පේන ඒවා මතක නැහැ කියලා ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. අපේ මනස ගැන හඳුනා ගන්න තව විවිධ ක්‍රමෝපායන් තියෙනවා. මේ එක ක්‍රමයක් අපි කිව්වේ Tamanට සිහින පෙනෙනවා නම් පෙනෙන සිහින මතක තියෙනවා නම් ඒවා අධ්‍යයනය කිරීම අපිට වැදගත් වෙනවා. Tamanගේ ප්‍රകൃතිය මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් හුඟක් වෙලාවට හුඟක් දෙනා කියන දෙයක් තමයි හීනෙන් මෙන්න මේ මොකද්දෝ දැකන එක මොකද්ද විකාරයක්. ඒතකොට විකාරයක් කියන්නේ ඒ මනස හැසිරෙච්ච හැටි. අර සාමාන්‍ය ලෝකේ අපි ඉන්නකොට අමාරුවෙන් හිර කරගෙන සංවර කරගෙන ශික්ෂණය කරගෙන බලහත්කාරයෙන් දේවල් අකුලගෙන ඉන්නවා අර නින්දේදී විකාර රූපීව මනස සැරිසරන. එතකොට මේ විකාරය තමයි මනසේ ඇත්ත తত্ত্বය. මේ පියවි ලෝකේ අපි ඉන්නේ કૃත්‍රිම බලහත්කාරයෙන් ශික්ෂණයක් තුල. ඉතින් එහෙමයි කියලා අපි ඉතින් ওই වංචා කරන්නේ අපි ඇතුලේ තියෙන එකමයි පිටට කියලා අර ඇතුලේ තියෙන විකාර රූපී බවම එළියට දාන්න ගියොත් එහෙම අපිට කිසිදාක සංවරයකට යන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ශික්ෂණය අපට වැදගත් වෙනවා කුමක් සඳහාද? වංචා කරන්නට නෙමෙයි ඇතුළත සංවර කරගන්නා තෙක්. නමුත් සමහර වෙලාවට බොහෝම පහත් මට්ටමට Tamanගේ අවංකකම කියලා ලෝකෙට පෙන්වන්න යන ඇතැම්මයි අපිට පෙනෙනවා අපි ඔය එළියේ එකයි ඇතුලේ එකයි කියලා දෙකක් නැහැනේ. අපි කරන දේ කියනවා, කියන දේ කරනවා, හිතන දේ කියනවා. ඒ අපේ ඇතුළ පිට ඔක්කොම එකයි කියලා අර ඇතුලේ තියෙන ජඩ ගති ඔක්කොම අනිත් අය ඉදිරියේ එළියට දාන. අපි ඒව හංගන්නේ අපි නිකන් රඟපාන්නේ නැහැනේ කියලා අර ඇතුලේ තියෙන අර දුර්වලකම් එළියට දාන. ඒකෙන් අනතුරු දෙකක් වෙනවා. එකක් තමයි Tamanට සංවරයක් සඳහා යන්නට තියෙන ශික්ෂණය Taman විසින් බිඳ ගන්න. දෙවැනි කාරණේ තමයි අනිත් බොහෝ දෙනාට සංවර වෙන්නට ශික්ෂණය වෙන්නට තියෙන අවස්ථා අහිමි කරලා ඒ අය වරදට පෙළඹෙන්නට මඟක් හදන. ඒ නිසා Taman තුල දහසක් අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒ අඩුපාඩු Taman හඳුනා ගන්නට. ඒ නිසානේ මෙත්ත සූත්‍රයේදී දක්වන්නේ උජූච සූජූච කියලා. උජූච කියලා කියන්නේ ලෝකෙට අපි අවංක වෙන්න. සූජූච කියලා කියන්නේ Tamanට සර්ව සම්පූර්ණයෙන් විවෘත වෙන්න. අපිට ලෝකෙට ਸਰව සම්පූර්ණයෙන් විවෘත වෙන්න බෑ. එහෙම නොන් නිකන් නිර්වත් වුණා වගේ. ආ ඉතින් මේ ඇඳුම් ඇඳගෙන නිකන් මේවා වහගෙන හංගගෙන අපි නිකන් ලෝකෙ රවට්ටන්න ඕනේ මේවා කාටක් තියෙන ඒවානේ අපි ඇත්ත පෙන්වන්න ඕන ලෝකෙට අපි ප්‍රകൃතිමත්ව ඉන්නට ඕන මේක තමයි අපේ හැටි කියලා ඇඳුමක් නැතුව මහපාරේ ගියොත් එහෙම ඒක අවංකකමවත් ඒක ප්‍රകൃතියවත් කියන එක නෙමේ ඒ තනත්තා එක්ක මානසික රෝගියෙක් හැටියට උම්මත්තකෙක් හැටියටයි ගණන් ඒ නිසා අපිට ලෝකේ ඉන්නකොට ලෝකේ ජීවත් වෙනකොට අපේ ඇතුළත ඇත්ත මොකක් වුණත් අපිට යම්කිසි ශික්ෂණයක් අවශ්‍යයි. සංවරයක් අවශ්‍යයි. හැදිච්චකමක් අවශ්‍යයි. සීමාමායින් අවශ්‍යයි. ඒවා තියෙන්නට ඕන හැබැයි ඒකට විතරක් සීමා වෙලා හරියන්නේ නැහැ. එහෙම හිතපු පමණට විතරක් අපි නිවන් දකින්නේ ඒක විතරක් කෙලස් නසන මඟ නෙමෙයි. ඒක විතරක් පාරමිතාව වෙන්නේ ඒ ශික්ෂණයෙන් අපි සංවරයක් වෙත අවතීර්ණ වෙන්නට. ඒ අවතීර්ණ වෙන්නට අපේ මනස නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරන්න ඕන. විමසා බලන්නට ඕන. මේ පිටින් ඉන්න තැනමද මං ඇතුලෙන් ඉන්නේ? එහෙනම් ඇතුලයි පිටයි දෙකක්ද මගේ? අන්න එහෙම බලනකොට තමයි අපි තුල තියෙන යම් යම් තැන්වල තියෙන දෙබිඩි ගති අපිට දැනෙන්නට ගන්න. වංචනික ගති අපිට දැනෙන්නට ගන්න. මේ වංචනික ගති දකින්නට නම් අපි ඇතුළතින් ਸਰව සම්පූර්ණයෙන් අවංක වෙන්නට විවෘත වෙන්න. ඒවට මේ සාධාරණ හේතු හොයලා හරියන්නේ නැහැ. ආ නෑ මං එහෙම කළේ මේ නිසායි. එතනදි මට මෙහෙම වුනේ මේ නිසායි. එහෙම නිකන් ඒවට සාධාරණීකරණය කරන්නට කරුණු පනවලා ඒවා වහලා තියලා හරියන්නේ ලෝකෙත් එක්ක කටයුතු කරනකොට එහෙම කළාට කමක් නෑ. තමන් තමන්ට මේ ලෝකේ යම් තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත. ඒ කියන්නේ දැන් අර අපි මුලින් කිව්වේ තමන් තුල සැබෑවටම යමක් ප්‍රකෘතිමත්ව තවම පිහිටලා නැති වුණත් අපට ලෝකය තුළ ශික්ෂණය වෙන්නට සිද්ධ. ඒ මොකටද සංවරයක් වෙත යනතෙක් එතකම් මගේ ඇතුළත මෙහෙමයි කියලා එළියට දැම්මොත් ඒක තමන්ගේ සංවරයටත් හොඳ නෑ අන් අයත් වරදට පෙළඹීමක්. අපි පෙර දිනකත් සිහිපත් කළා අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ ඇමරිකාවේ ජීවත් වෙන්නේ. එතකොට එහි භික්ෂුන් වහන්සේලා ත්‍රිය පද වගෙන යනවා. එතකොට උන්වහන්සේ රියපදවගෙන යද්දී යම් මාර්ග නීතියක් කඩවුණා. ඉලක්ක කපලා හරි මොකක් හරි එකක් වෙලා. එතකොට ඒ රටේ ස්වභාවය තමයි ඒවට ආයේ පොලිසියෙන් බලලා ඒ මොකක්වත් නැහැ. කෙලින්ම මාර්ගයේ සවි කරලා තියෙන කැමරා වලින් සටහන් වෙනවා. ඊට පස්සේ වාහනයේ අංකේ දිනේ වේලාව ඔක්කොම එකලා දඩමුදල තමන් ඉන්න තැනට එනවා. ඊට පස්සේ ඒකට අදාළ නඩුවක් වැටෙනවා. ඒ නඩුවට තමන් පෙනී හිටින්නට ඕන. ඊට පස්සේ තමන්ගේ රියදුරු බලපත්‍රයට ඒකේ තියෙන ලකුණු ප්‍රමාණයෙන් ලකුණු කීපයක් ඒ වැරද්දේ ප්‍රමාණයට අනුව ලකුණු ප්‍රමාණයක් අඩු කරනවා. ඊට පස්සේ ඔහොමම ගියන් පස්සේ සමහරට ඒකේ යම් යම් සටහන් එකතු කරනවා අර වැරදි වලට අනුව. එතකොට ඒක බ්ලැක් මාක් එකක් හැටියට අරකේ සටහන් වෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ අර විදිහට දෙයක් කරලා ඒකට දඩේකුත් නියම වෙලා ඊට පස්සේ උසාවියට යන සිද්ධ වුණා. උසාවියට ගියාට පස්සේ දැන් මේ හම්බුරන්ගේ නඩුව කතා කරනකොට උන්වහන්සේ කියලා තිනවා මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා. මම පිළිගන්නවා. ඒකට මම වැරදි හැබැයි මම මේ සමාජයේහි මිනිසුන් යහමග යවන්නට ලොකු ස්වේච්ඡා සේවාවක් කරන කෙනෙක්. මම බෞද්ධ භික්ෂුවක්. එතකොට මේ විදිහට දැන් මගේ රියදුරු බලපත්‍රයේ මේ විදිහේ බ්ලැක් මාක් එකක් වැටුනොත් ඒ කියන්නේ මම වැරදි කරුවෙක් හැටියට මගේ රියදුරු බලපත්‍රයේ සටහන් වුණොත් එතකොට සමාජයට යහපත කියා දෙන්නට සමාජයේ වරදින් මුදවන්නට යන මම එතකොට මගේ ඇතුලේ කැලලක් ඇතුව තමයි මට අනිත් අයට මඟ පෙන්වන්නේ. එතකොට පහසුවෙන්ම අනිත් අයට මට චෝදනා කරන්න, ඇඟිල්ල දික් කරන්න පුළුවන්. සහ මම කියන දේ අනිත් අය නොපිළිගන්නට ඒක සාධකයක්. එතකොට ඒක මම මේ කරගෙන යන සමාජ මෙහෙවරට ලොකු බාධාවක්. එනිසා මම උසාවියෙන් ඉල්ලා සිටිනවා මේ ගැන මධ්‍යස්තව සිතා බලලා අවශ්‍ය දඩය අය කළාට කමක් නැහැ. හැබැයි මගේ රියදුරු බලපත්‍රයේ මේ බඳු සටහනක් යොදන්න නැතිව මාව නිදහස් කරා. ඊට පස්සේ උසාවිය ඒක පිළිගත්තා. උසාවිය පිළි අරගෙන නඩුකාරවරයා තීරණය කළා උන්වහන්සේ කරගෙන යන ස්වේච්ඡාවෙන් කරගෙන යන සමාජ මෙහෙවර තවදුරටත් හොඳින් කරගන්නට උපකාරයක් හැටියට උන්වහන්සේගේ දුර්වලකම මේක සටහන් නොකර සිටින. දැන් උකට මේ උසාවියත් එකතු වෙලා අපරාධයක්ද කළේ වැරද්දක්ද කළේ නැහැ. උන්වහන්සේගේ දුර්වලකම රැකලා තිබ්බා. මොකටද රැක්කේ? දුර්වලයෙක් හැටියට ලෝකයට අපරාධ කරන්නට නෙමෙයි උන්වහන්සේගේ සංවරය සඳහා අවවාද කරලා අවශ්‍ය විධිවිධාන යෙදුවා සමාජයේ අය නොමග නොයන්නට ඊයේ වෙත උන්වහන්සේගේ අවවාද අනුශාසන ලබා දීලා සමාජයට කරන මඟ පෙන්වීම හොඳින් කරගෙන යන්නට උදව්වක් හැටියට අතනින් උන්වහන්සේව ආරක්ෂා කරලා තිබෙනවා. ඒතර මේ විදිහට අපි අපි ළඟ දුර්වලකම් තියෙන්නට පුළුවන්. ගිහි වුණත් පැවිදි වුණත්. ඒතකොට මේ දුර්වලකම් සියල්ලක්ම ආ මේ නිකන් ශික්ෂණය කියලා ඒව වැඩක් නැහැ. හැබෑවට සංවර වෙනවා නම් සංවර වෙන්න ඕන. ඒක Taman ළඟ තියෙනවා නම් තියෙන්න ඕන. නැතුව නිකන් ඇතුලේ එකයි පිට එකයි කියලා එහෙම නිකන් රඟපාන්න ඕනේ කියලා අර තියෙන ඔක්කොම එළියට ඇදලා දාලා හරියන්නේ නැහැ. දැන් සමහර වික්ෂුන් වහන්සේලා අපිට පේනවනේ සමාජයේ අද තමන් බුදු වෙලා කියාගෙන, රහත් වෙලා කියාගෙන අර වචනේ සංවරයකුත් නැහැ, කායික සංවරයකුත් නැහැ. එතකොට ඒව ඇහුවාම කියන්නේ ඒ මගේ හැටි. ඒ කාටවත් වැඩක් නැහැ. එතකොට අතීතේ රහතන් වහන්සේලාත් එහෙම ඉඳලා තියෙනවා. එතකොට දැන් තමන් ආර්ය භාවයේ සමත කරමින් තමන් බුද්ධත්වයේ සමත කරමින් අර වාග් සංවරයවත් නැතුව කටයුතු කරනවා. ඒකෙන් බරපතල සමාජ හානියක් සමාජයට වැරදි ආදර්ශයක් ඒකෙන් දෙන්නේ. ඉතින් ඒ නිසා මේ සීලය පාරමිතාවක් හැටියට පුරුදු පුහුණු කරද්දී අපි ඇතුළතින් සංවර වෙමින් ඇතුළතින් එය ගුණයක් හැටියට වර්ධනය කරගන්නට වෑයම් කළ යුතුමයි. එහෙම කරන ප්‍රමාණය මත තමයි අපේ පාරමිතාව අපේ සීල ගුණය තීරණය වෙන්නේ. ඒක වර්ධනය වෙන්නේ. හැබැයි එතෙක් අපට අවශ්‍ය වෙන අර ශික්ෂණය. මතු පිටින් බලහත්කාරයෙන් හරි කය වචනය ආරක්ෂා කරගෙන පැවතීම, Tamange යහපත වෙනුවෙන් සමාජයේ යහපත වෙනුවෙන්. එහෙම කරන අතරතුරේ අපි විටින් විට අර දකින සිහින සම්බන්ධව හෝ එහෙම නැත්නම් විවිධ අවස්ථාවල තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ මම මේ පිටින් ඉන්න තැනමද සැබවින් ඇතුළත ඇතුළතින් ඉන්නේ කියන එක එහෙම ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ තමයි අපි අනුක්‍රමයෙන් සංයමය සහ ගුණය කියන තැනට අවතීර්ණ වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මහානායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා මහ බෝසත්වරු සත්වයින් කෙරෙහි මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු සිහිනෙන්වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතුයි. එතකොට සිහිනෙන්වත් එහෙම නොවන තැනට. එසේ කළ කල්හි ප්‍රාණඝාතයෙන් වැළකීම ඉබේම සිදුවේ. ඇයි ඉබේම සිද්ධ වෙන්නේ? දැන් මේ ප්‍රාණඝාතය සඳහා අවශ්‍ය සාධක මනසේ ගොඩ නැගෙන්නේ මනස තුල ඒවා මේ සාමාන්‍ය සමාජය තුලවත් සිහිනය තුලවත් ඒවා මතුවෙන්නට ඉඩක් නැහැ. ඒ මට්ටමට තමන්ගේ මනස සංවර ඊළඟට පරෝපකාර කිරීමේ අදහස තහවුරු කරගෙන අනුන් අයත් වස්තුව සර්පයන්සේ ස්පර්ශ නොකළ යුතුය. එතකොට අන්සතු දේ සොරකම් කිරීමෙන් අමාරුවෙන් වැළකීලා ඉන්නවා විතරක් නෙමෙයි අනුන්සතු වස්තුව සර්පයන් වගේ දකිමින් ඒවා ස්පර්ශ කරන්නටවත් නොසිතිය යුතුය. ඒ තරම් දුරින් ඒවා සම්බන්ධව සිතන්න ඕන කටයුතු කරන්න. ලෝභය දුරුකොට අන්සතු වස්තුව කැට කැබලිතිසේ සැලකිය යුතුය. එතකොට එක පැත්තකින් එක පැත්තකින් එතනත් ඒ බෝසත්වරු උත්සාහ කරන්නට ඕන අර කරුණා මෛත්‍රී වර්ධනය කරගන්නට අනිත් පැත්තෙන් අර අන්සතු දේවල් සර්පයින් වගේ දුරින්ම දුරු කරන්නට ඕන. ඒ කියන්නේ දැන් මේ මේ කියන්නේ මොකක්ද? ලැජ්ජාව සහ බිය. විශේෂයෙන් ඒ සර්පෙක් වගේ දකින්නවා කියලා කියන්නේ අන්සතු වස්තුව පිළිබඳව ලැජ්ජා පිය මනසේ ගොඩනගා ගැනීම. බිය කියලා කියන්නේ ඒ අපරාධය කරන්න, ඒ වැරද්ද කරන්නට මනසේ ධෛර්යයක් ඇති වෙන්නේ දැන් සර්පෙක් හිටියොත් විසගෝර සර්පෙක් ඒ සර්පයාව ගිහිල්ලා අතින් ස්පර්ශ කරන්න තරම් ධෛර්යයක් අපට ඇති වෙන්නේ නැහැ. අපි ඒ තරම් නිර්භීත භාවයක් ඇති කරගන්නේ නැහැ. මොකද අර සතා කොයි වෙලේ දෂ්ට කරයිද දන්නේ. එතකොට අපි ඒ සතාගේ බය දකිනවා. බය වෙනවා කියන එක වෙනම දෙයක්. බය දකිනවා. බය දකින්නවා කියලා කියන්නේ මේ අනතුරු දකින්න. ඒ නිසා පරිස්සම් වෙන්න. අන්න ඒ වගේ අන්සතු වස්තුව පිළිබඳව ඒ බය දකින්නට එතකොට තමයි මනස ඒව සර්පයින්සේ දැකලා මනස රැකෙන්නට ටිකෙන් ටික පුරුදු වෙන්නේ. ඊළඟට අන්සතු වස්තුව කෙරෙහි ලෝභය දුරුකොට අන්සතු වස්තුව කැට කැබලිතසේ සැලකිය යුතුය. එතකොට ඒවා පිළිබඳව තියෙන වටිනාකම් දැන් අපි යම් කිසි දෙයක වටිනාකමක් දකින තාක් මේක අත්පත් කරගන්නට ඕන ඒක තමන්ගේ කරගන්නට ඕන කියලා හිතන්නේ. එතකොට අපිට ඒකේ වටිනාකමක් නැතිනම් ඒවා නිකම් මේ තියෙන ඒවා නිකම් මහ පොළොවේ වැඩකට නැති කැටකබලිති වගේ මට්ටමට අපිට දකින්න පුළුවන් නම් අපිට ඒවා අත්පත් කරගැනීමේ ඕනෑකමක් ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් යම් කිසි කෙනෙක් මනස පුරුදු පුහුණු කරනකොට නිවන් දකින්නට උත්සාහ කරනකොට නයිස් නෛෂ්කාම්ම්‍ය චේතන. ඒ කියන්නේ මේ කාමයන්හි નિસරු බව. කාමයන්හි નિસරු බව පුහුණු කරනකොට තමන් සන්තක දේ පිළිබඳව කාම තණ්හාව දුරු කිරීම පමණක් නෙමෙයි ඒ නෛෂ්කාම්ම්‍ය සංකල්පනාව ප්‍රගුණ කරද්දී තමයි අන්සතු දේ සොරා ගන්නට තියෙන අවකාශය ටිකෙන් ටික දුරු වෙලා යන්නේ. තමන් සතු කාම සම්පatti පරිහරණය කරන්නේ හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි අවශ්‍යතාවය හඳුනාගෙන. ඒ වගේම මොනම හේතුවක් නිසාවත් අන්සතු සම්පත් තමන් සන්තක කරගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ මොකද ඒවා පිළිබඳව කාම තෘෂ්ණාව අනුක්‍රමයෙන් ශ්‍රය කරමින් යන නිසා. එතකොට ඒවා සාමාන්‍ය කැටකැබල තිහා සමානව තමන්ට දකින්න මනස සැකසෙනවා. ඊළඟට පරෝපකාරයට සිත නමා ගැනීමෙන් හා ලෝභය දුරු කිරීමෙන් අදත්තා දාණයෙන් වැළකීම ඉබේම සිදුවේ. එතකොට අනුන්ට උදව් කරන්න සිත සකස් කර ගැනීමෙන් සහ ලෝභය දුරු කර ගැනීම කියන මේ ගුණාංග දෙක පුරුදු පුහුණු කරනකොට අදත්තා දාන. ඒ කියන්නේ අන්සතු දේ ඒ අයගේ කැමැත්තෙන් තොරව ගැනීම කියන මේ කාරණයට තමන්ගේ සිත පෙළඹෙන්නේ නැහැ. ඒක ඉබේම ඒ වරදින් Taman වලකින තැනටපත් වෙනවා. මේක තව ගොඩක් තියෙනවා. අපි ඊළඟ සතියේ ඒ ටික කතා කරමු. විශේෂයෙන් මේ වාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමේ වගේම චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඊටාම වටිනා කාරණා බොහොමයක් එතන තියෙනවා. ඉතින් අපි කාලය කොතෙක් ගත වුණත් ටිකෙන් ටික ඒවා සාකච්ඡා කරමු. ඒ තරම්ම වැදගත් කාරණා ටිකක් එහි පවතින්නේ. අද දවසට අපි හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා. එතකොට ලබන සතියේත් අපි සීල පාරමිතාව ගැනම ඒ කොටස ඉතුරු ටික අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ අපි ධර්මයේ පැහැදිලි කරන කොටස මෙතනින් නිමාවටපත් කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.